සිත නිවන බුදුබණ ධර්මදේශනා මාලාවේ අද දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද දියතලාවේ පියදස්සී ස්වාමීන් වහන්සේ නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සම්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං පින්වත්නි අද තෝරාගත් මාතෘකා ධර්මයයි ඔයත්න්ට දේශනා කරන්නට යෙදුනේ මේ දහම් පාඨය මේ ලක්දරණ තුල සිටින සියලු දෙනාටම කටපාඩම් බුද්ධ වචනයක් නමුත් මේ බුද්ධ වචනය තුල තියෙන ගැඹුර අපිට තේරුම් ගන්නට ටිකක් අපහසු තත්වයක් තේනවා. සියලුම සම්බුද්ධ ශාසනය මේ නිවන් මගම මේ පද හතර ඇතුළට බුදුරජාණන් වහන්සේ ඇතුළත් කරලා තිබෙන්නේ. යම් කිසි කෙනෙකුට මේ දහම් පද හතර ජීවිතය තුළ හොඳට සකස් කරගන්නට පුළුවන් වුණා නම් ජීවිතය තුළ දියුණු කරගත්තා නම් ඒකාන්තයෙන්ම එයාට නිවන් සුවය සලසා ගන්නට පුළුවන්කම ලැබෙනවා. පින්වත්නි මේ සංසාර ගමන යන මේ සත්වයා හරියට කරත්තේ වැඩපු ගොන්නු අපි දැකලා තියෙනවා. මේ ගුණා මේ කරත්තේ හැමදාම අදිනවා. කවදාකවත් මේ කරත්තය ඇදලා ඉවරයක් කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේ මේ සංසාර ගමන යන සත්වයා භවයේ නැමැති සංසාරේ හිර වෙලා ඒ භවයේ නැමැති සංසාරයට කොටු වෙලා පුදුමාකාර දුකක් විඳමින් මේ සංසාර ගමන දිගින් දිගටම දිගින් දිගටම ඇදගෙන යනවා. ඉමක් පේන්නේ කොනක් පේන්නේ පුදුමාකාර දුක් කම් කටළු වලට භාජනය වෙමින් ශෝක කරමින් වැළපෙමින් අඬමින් විලාප දෙමින් මේ සංසාර භවය ඇදගෙන යනවා. එතකොට බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා දේශනා කරන ධර්මයේ එකම ඉලක්කය තමයි නිර්වාණය. ඒ නිර්වාණය කියන එක ලබන්නට නම් අපි බුදුදහම තුළ හරියට ස්ථාපිත වෙන්නට ඕනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේක තමන්ගේ ජීවිතයට ඇතුල් කරගන්න. තමන්ගේ ජීවිතය තුළින් අත්දකින්න. තමන්ම අවබෝධ කරගන්න වෙන කෙනෙක්ගෙන් මේකට පිහිටක් ලබන්න පුළුවන් කමක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ අපිට කොටස් දෙකක් පෙන්වනවා. එකක් අකුසල් කියන කොටස අනිත් එක කුසල් කියන කොටස කඩලා පෙන්වලා දීලා තියෙනවා. එතකොට අකුසල් කියන එක කරන්න එපා කුසල් කියන එක කරන්න කියන එක තියලා තියෙනවා. එතකොට කළ යුතු දේකුත් නොකළ යුතු දේකුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා. දැන් මේ කරන්න ඕන එක නොකරන්න ඕන එක જાතියක් ඕනේ නැහැ. ආගමක් ඕනේ භාෂාවක් ඕනේ මේ බණ ටික අහනවා නම් කවුරු හරි මොලේ තියෙන මිනිස්සේ ප්‍රඥාව තියෙන මිනිස්සේ මේ ටිකම අහනවා නම් ඒ පුජ්‍යලයට තියෙන චර්යාව වෙනස් කරන්න විතරයි. මොකද්ද චර්යාව කියලා කියන්නේ? හැසිරීම. අකුසල් සහගතව තමන් හැසිරෙනවා නම් ඒක නැති කරලා දාන්න ඕන. ඒකෙන් වළකිනවා. විරමණය වෙනවා. පන්සිල් සමාදන් වෙන සෑම මොහොතකම කිව්වේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමාදන් වුණා. මම ශික්ෂාව තුල හික්මනවා කියලා ප්‍රතිඥාවක් අපි මේ වෙලාවේ ප්‍රකාශ කළා. එහෙමනම් ඕනම මිනිසෙකුට පොදු ධර්මතා පහක් තමයි ওই පංචිල් පද පහ කියලා කියන්නේ. ඕක රකින්න ආගමක් જાතියක් කුලයක් මොකක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙමනම් මෙන්න මේ තමන්ගේ වැරදි චර්යාව එහෙම නැත්නම් වැරදි හැසිරීම අයින් කරලා හරියාකාරව හැසිරුණොත් නිවැරදි ආකාරයෙන් තමන්ටත් අනුන්ටත් තමන්ටත් අනුන්ටත් දෙපිරිසටම යහපත පිණිස හැසිරීම. එතන කුසලයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට සචිත්ත පරියෝදපන සිත দমনය කරන්න ඕනේ. ඇයි සිත দমনය කරන්නේ? සිතේ দমনය කරන්න මොනවද තියෙන්නේ? දැන් අපි හොඳට විග්‍රහ කරලා බලන්න ඕනේ. බලන්න අපි කොච්චර බැට කනවද මේ රාග ద్వේෂ මොහ අකුසලයන්ගේ? ඔය රාග දේශ මොහ අකුසලයන් නිසා ඉරිෂ්‍යාව, මාන්නය, කුහකකම, දුෂ්ටකම, පලි ගැනීම, එකට එක කිරීම, දැඩි බව ආදී මහා අකුසල් කන්දක් මේ අභ්‍යන්තරයේ තියෙන්නේ. එතකොට මෙන්න මේ අභ්‍යන්තරයේ තියෙන අකුසල් හරි භයානකයි. මේවා විтин විට නැගිටලා අපිට ප්‍රහාරය දියත් කරනවා. අපි දන්නේ නැහැ ඒක. සමහරක් වෙලාවට අපි රාගයෙන් බැට කනවා. අපි ද්වේෂයෙන් බැට කනවා. අපි මෝහයෙන් බැට කනවා. එහෙනම් තමන් රාග ද්වේෂ මෝහයන්ගෙන් ගිනිගත්තා කියලා කියන්නේ තමන්ගේ පරිබාහිර තමන්ගේ ස්වාමි දියණිය, දරුවෝ, අම්මා තාත්තා, ඥාති හිතයිෂීන්, සමාජය, රට මුළු ලෝකෙම මෙන්න මේ රාග ద్వේෂ මෝහ නැමැති ගිනි තුනෙන් පිච්චෙන්න පටන් ගන්නවා. අද පිච්චෙනවද නැද්ද? පිච්චෙනවා. එහෙනම් අතීතෙත් පිච්චුණා, වර්තමානෙත් පිච්චෙනවා, අනාගතෙත් පිච්චෙනවා මේ තුනෙන්ම. මෙතන පිච්චෙනවයි කියලා කියන්නේ විනාශ වෙනවා කියන අර්ථය. ඒකට මේ අකුසල් වලින් තමයි සත්වයා විනාශය කරා ගමන් කරන්නේ. එහෙනම් ඒක එදා බුදුනුවණින් දැක්කා. බුදුනුවණින් දැකලා දේශනා කරා මහණෙනි අකුසල් කරන්න එපා. ඒතකොට දස අකුසල කර්මයන් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා වදාළා. ඒතකොට දස අකුසල් වල පළවෙනිම අකුසලයේ තමයි ප්‍රාණඝාතය. මේ ප්‍රාණඝාතය කරන්න එපා. ඇයි? සියලුම සත්වෝ ලෝකේ ජීවත් වෙන්න කැමති. කවුරක්වත් කැමතිද මැරෙන්න? කිසිම කෙනෙක් මැරෙන්න කැමති නැහැ. පින්වත්නි කුරා කූඹියෙක්වත් මැරෙන්න කැමති නැහැ. නේද? එතකොට අද ලෝකේ වැඩිපුරම ප්‍රාණඝාතය සිද්ධ වෙනවා. අපි මෙච්චර බණ කියනවා නම් ඇයි එනම් මේ සමාජය පිරිහින්නේ? ඒක තාම මේ බණපද ඔළුවට ගිහිල්ලා නැති නිසා එහෙනම් මිනිස්යාගේ අභ්‍යන්තර ජීවිතයේ සංවර්ධනය වුණොත් තමයි මේ හැම දෙයක්ම නතර වෙන්නේ. එහෙනම් අභ්‍යන්තර ජීවිතයේ සංවර්ධනය නොවෙන්න හේතුව මේ සත්‍ය අකුසලයට නිරන්තරයෙන්ම බර වැඩි. අකුසලයට නිරන්තරයෙන්ම බර වැඩි අකුසල් සහගත චේතනා අකුසල් සහගත සිතුවිලි අකුසල් සහගත චිත්ත රූප අකුසල් සහගත ආවේග නෙමෙයිද අපිට එන්නේ අපිට එන්නේ ඒවා ඒ අකුසල් සහගත චිත්ත වේග චිත්ත රූප ආවේග මුල් කොටගෙන තමයි මේ ප්‍රාණඝාතයේ මේ සත්‍යය යෙදෙන්නේ එතන මේ සත්‍යය මේ ප්‍රාණඝාතය කරන්නේ තව කෙනෙකුට ජීවත් වෙන්න තියෙන ආයු කාලය අඩු කිරීමක් කරනවා. ඒක අටුවාචාරින්ලත් විස්තර කරලා දෙනවා. දැන් මෙතනදී අටුවාවේ පෙන්නනවා මේ ප්‍රාණඝාතය කියලා කියන්නේ දැන් සත්‍යය කියන්නේ ඉපදෙමින් මැරෙමින් ඉන්න සත්‍යෙනි. ඉපදෙනවා, පවතිනවා, නැති වෙනවා. ලෝකක් ස්වභාවයක. ඔක අභිධර්මයේ විස්තර කරනවා උප්පාද, තితి, භංග කියලා කොටස් තුනකින්. උප්පාද හට ගන්නවා තితి පවතිනවා භංග කියන්නේ නැති වෙලා යනවා එහෙනම් ලෝකයේ ස්වභාවය මෙන්න මේකයි හැබැයි මේක සුද්ධගේ විද්‍යාවටවත් සුද්ධගේ තාක්ෂණයටවත් තාම මේක හසු වෙලා නැහැ එහෙනම් ලෝකක් ස්වභාවය මෙන්න මේකයි පෘථිවියේ ස්වභාවය මේකයි ජලයේ ස්වභාවය මේ ටික වාතයේ ස්වභාවය මේකයි පස්සල ස්වභාවයත් මේකයි ගහකොළ වල ස්වභාවයක් මේ ටිකමයි. එහෙනම් ඒ ඔක්කොම පැත්තකින් තියලා තමන්ගේ ශරීරය දිහා බැලුවා ඔච්චරයි. වෙන දෙයක් නැහැ. අපි පුංචි කාලේ මව් කුසේ ඉඳලා වැඩුණා. එහෙම වැඩිලා වැඩෙනවයි කියන්නේ හට ගන්නවා. ඊට පස්සේ ටික කාලයක් පවතිනවා ඒක නැති වෙනවා. එහෙනම් රූප කලාප ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඕක තමයි අපි වයසට යනවායි කියලා කියන්නේ. ඒක නිසාම තමයි අපි කියන්නේ ජරාවටපත් වෙනවා. අපි ව්‍යාධියටපත් වෙනවා ආදී වශයෙන් ওই වචන පාවිච්චි කරන ගොඩක් නේද? ඒකට කල්පනා කරන්න මෙන්න මේ ස්වභාවය ලෝකයේම පොදු ධර්මතාවයක්. ලෝකයේ පොදු ධර්මතාවයක්. දැන් අපි ලෝකය ගැන කතා කරා මේ බාහිර ලෝකය ගැන කතා කරා දැන් තමන්ගේ ශාරීරික ඌරුව ගැන කතා කරා දැන් අපි ඇබිලා බලමු තමන්ගේ සිතේ ස්වභාවය මොකද්ද කියලා එහෙනම් සිතත් ඒ වගේ නෙමෙයිද චිත්තක්ෂණ ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. එහෙනම් මිනිසයා කියලා කියන්නේ අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ කෙනෙක්. දැන් මේක ටිකක් අපි ගැඹුරින් තේරුම් ගන්න ඕනේ කාරණාවක්. එතකොට මෙන්න මේ මෙරි මෙරි උපදින සත්‍යාගේ ප්‍රාණය නිරුද්ධ කිරීමයි ප්‍රාණඝාතය කියලා කියන්නේ. එහෙමනම් අපි බැලුවොත් කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙන්න තියෙන කාල පරාසය. එයා මෙරි මෙරි අවුරුදු 100ක් ජීවත් වෙනවා. අපි ඒක 50න් නැති කරනවා. එහෙමනම් ඒක ප්‍රාණඝාතයක් කියලා සඳහන් වෙනවා. දැන් ගැඹුරක් තියෙනවා. මේකේ තියෙනවා ජීවිත ඉන්ද්‍රිය කියලා එකක් තියෙනවා. අරූපී ඉන්ද්‍රිය කියලා තව එකක් තියෙනවා. අරූපී ඉන්ද්‍රිය කවදාක්වත් නසන්න බෑ. එහෙනම් රූපී ඉන්ද්‍රිය නැති වෙනවත් එක්කම අරූපී ඉන්ද්‍රිය එතනින් නැති වෙලා යනවා. එතකොට මෙන්න මේ ආකාර වශයෙන් ගත්තාම ප්‍රාණඝාතය කියන එක ඊටමත් ගැඹුරුයි. ඒකේ ප්‍රාථමික අවස්ථා, මධ්‍යම අවස්ථා, ගැඹුරු අවස්ථා ආදී වශයෙන් අපිට සඳහන් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒක දැනෙන්නේ නුවණ මුහුකුරා යන කෙනෙකුට පමණයි. ප්‍රඥාව මුහුකුරා යන කෙනාට පුදුමාකාර වැටහීමක් එනවා මේ ප්‍රාණඝාතය ගැන. දැන් අපි මෙහෙම ගත්තොත් පින්වත්නි සිගරට් එකක් බොනවා කෙනෙක්. ඒ දුම්මැටිය බොනකොට ඒ දුම්මැටියේ තියෙන රසායනික ද්‍රව්‍ය මේ පරිසරයටම උදාහරිනවා. එහෙමනම් මේ පරිසරයේ ඉන්න සත්තු මැරෙනවද නැද්ද? මැරෙනවා. ඒ කියන්නේ ඉපදෙමින් පැවතෙමින් යන සත්‍යයා එකපාරම අර රසායනික ද්‍රව්‍ය නිසා මැරෙනවා. දැන් ප්‍රාණඝාතයක් වෙනවද නැද්ද? ප්‍රාණඝාතය. දන්නේ කියන එක හරියන්නේ නැහැ. මේ හැම දෙයක් තුළම අපි ගැඹුරින් කල්පනා කරලා බලන්නට ඕනි. ඉස්සර අපේ ගෙවල් වල ඇත්තෝ අතීතේ උණු වතුර ටිකක්වත් පොළොවට දැම්මේ නැහැ. ඒකත් නිවලා ඇල් වතුර ටිකක් කලවම් කරලා ඒක තමයි පොළොවට දැම්මේ. ඇයි ඒ තරම් මේ ප්‍රාණය ගැන පුදුමාකාර හැඟීමක් දැනීමක් තිබුණා. ඒක වර්තමානයේ තියනවාද? වර්තමානයේ අද මිනිස්යාගේ ජීවිතය කියන්නේ සමහරක් වෙලාවට සත පහකටවත් මායිමක් නැහැ දැන් සමහරු රුපියල් 18 මිනී මරනවා. මංකොල්ල කනවා. වෙඩි තියා ගන්නවා. ඉතින් මේ තේරෙන්නේ නැහැ මේ මනුෂ්‍ය ආත්මේ මේ ප්‍රාණයේ තියෙන වැදගත්කම මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. නමුත් ඇහුවොත් කියනවා මම නම් කවදාකවත් මැරෙන්න කැමති කෙනෙක් නෙවෙයි කියලා. ඇයි එහෙනම් අපිට හිතන්න බැරි මේ ලෝකේ ජීවත් වෙන අනිත් සියලුම සත්වයන්ුත් ඒ විදිහයි කියලා. දැන් බලන්න ඔය ඇත්ත පාරේ යනකොට කුකුල්ලන්ගේ බෙලි කපලා එල්ලලා තියෙනවා. ඌරෝ වෙඩි කපලා හැමතැනම බදිනවා. මාළු බදිනවා. හරක් මරනවා. එළුව මරනවා. පින්වත්නි ලංකාවේ මදි වෙනකොට පිටරටිනුත් ලංකාවට ගෙන්නනවා. එතකොට මේ මස් පරිභෝජනය කියලා කියන්නේ තවත් සතෙක්ගේ ජීවිතයක් අපි ආහාරයට ගන්නවා. කෙනෙක් තර්කයක් ගොඩනගන්න පුළුවන් ස්වාමින් වහන්සේ මේක අපි දන්නේ නැහැ මේ සතා මරලා තියෙන්නේ මේ කඩේ තියෙන නිසා මම ගෙනල්ලා කනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේවදත්ත හාමුදුරුව වර වහක් ඉල්ලුවා. ඒ වර පහෙන් එකක් තමයි සියලුම භික්ෂුන් වහන්සේලා නිර්මාංශ විය යුතුයි. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ වර පහම ප්‍රතික්ෂේප කළා. ඒකට හේතුව ඒ වර පහෙන් සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැති නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වෙළඳම් පහක් කරන්නට එපායි කියලා පැනනවා. ඒක එකක් තමයි මස් මාංශයේ පිනිස සතුන් ඇති කරන්න එපා. දැන් එහෙනම් මේ සමාජයේ ඔක්කොම මරණ සත්තු මොකට ඇති කරපු සත්තුද? එහෙනම් ඛණ්ඩ ඇති කරපු සත්තු. එහෙනම් ප්‍රාණඝාතය කියන එක අනුබල දීමක් නෙවෙයිද? මේක තර්කයකට ගන්න එපා කවුරක්වත් බුදුදහමට අනුව නුවණින් විමසා බලා කටයුතු කරන්නට අවශ්‍ය කාරණාවක් පමණයි. මේක තර්ක කරන්න බුදුදහමක් නැහැ. දැන් සමහර අපේ කියන්නට ඕනි ස්වාමින් වහන්සේලා කියනවා තර්ක කරන්න කැමති මේක ගැන කියලා. බුදුදහමේ තර්ක කරන්න දෙයක් බුදුරජාණන් වහන්සේ එච්චරටම මේ මේක එහෙම දේශනා කරපු එකක් නෙවෙයි. මේක ඇවිල්ලා තමන්ගේ නුවණින් තේරුම් ගන්නා ධමයක්. ඒක නිසා මේ ධම කාටවත් අභියෝගයකට ලක් කරන්න බෑ. මේක තර්ක කරන්න කියලා කියන්න බෑ. මේක තියෙන්නේ ඒයි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේතිතබ්බෝ විඤ්ඤෝහීති ඇවිල්ලා බලන්න එව බලව කාගේ ජීවිතය තුලින්ද තමාගේ සිත සංවර්ධනය කරලා මේක බලන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙමනම් මේක කාටක්වත් කියන්න බෑ. තර්ක කරන්නවත් එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා ඒ ප්‍රාණඝාතයේ නිසා මුළු ලෝකෙම අද ගිලගෙන තියෙනවා. ඒ ප්‍රාණඝාතය එක එක ආකාර විදිහට කොටස් වලට බෙදෙනවා පින්වත්නි. දැන් මදුරුවෙක් මරනකොට මදුරුවාගේ ශරීරයේ කොටයි ප්‍රාණය හයිය මදි. එතන කායිකව සහ මානසිකව යොදවන ශක්තිය ඉතාමත් අල්පයි. හැබැයි ඊට වඩා ටිකක් ලොකු සතෙක් මරනවා නම් අර කායික ශක්තියට වඩා වැඩිපුර කායික සහ මානසික ශක්තියක් එතනට ගන්නවා. දැන් අපි හිතමු මදුරුවෙක් මරන්න එච්චර අමාරුවක් නෑ. නමුත් මීයෙක් මරන්න ගියොත් උගේ ශරීරයේ ලොකුයි ප්‍රාණය හයයි. ඊට වඩා අමාරුයි බල්ලෙක් මරන්න ගියොත්. පූසෙක් මරන්න ගියොත්. මොකද ශරීරයේ විශාලත්වය සහ උගේ පණ කෙන්ද හයයි. ඒ වගේම කුකුලෙක් ගත්තත් එහෙම තමයි. ඌරෙක් ගත්තොත් එහෙමයි. ඊළඟට බලන්න වැඩිපුරම දුක් විඳලා මැරෙන සතෙක් ඉන්නවා. ඒ සතා මොකද්ද? මාළුවා. මාළුවා මරන්නේ නැහැනේ කවුරක්වත්. එහෙනම් මොකද්ද කරන්නේ? මාළුවා ගොඩට ගන්නවා. ගොඩට අරන් ඔහේ දාලා තිනවා. විනාඩි 8ක් හුස්ම අදිනවා. විනාඩි 8ක් මේ සතා හුස්ම අදලා අදලා තමයි මැරෙන්නේ. එතකොට මේ විනාඩි 8ක් පණ අදිනවයි කියලා. දැන් අපි කියනවනේ ස්පිරිතාලයකට රෝහලකට ගියාම අපි කියනවා අනේ දෙයියනේ මේ මිනිස්සයා කරලා තියෙන අකුසලයක්. තාම මේ පණකෙන් දැරගන්න බැරුව කොච්චර කෑ ගහනවද කියලා කියනවා. පින්වත්නි, ඇයි මිනිස්සුන්ට මිනිස්සු දිහා බැලලා එහෙම අනුකම්පාවක් ඇති කරගන්න පුළුවන් නම් ඇයි අර අහිංසක මාළුවා දිහා බලලා එහෙම ඇති කරගන්න බැරි මේක හරි බරපතල ප්‍රශ්නයක් මේවා නුවණින් හිතලා බලන්න ඕනේ මේ ਦਿੱත්ත ධම්ම වේදනීය කර්ම එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රාණඝාතය කරන්න එපායි කියලා කියන්නේ එහෙනම් කියන ඔක්කොම මරාගෙන කන්නේ කියලා. එහෙම කියන්නේ නැහැ. කියන්නේ ඒකෙන් වලකින්න වලකින්න හැම වෙලෙම කියන්නේ විරමණයක්. ශික්ෂාවක් තුළ හික්මෙන්න, මනස සංවර්ධනය කරන්න. ඒකට බලන්න මේ මනස දුෂ්ට වෙනවද නැද්ද? මේ මනස දුෂ්ට වෙලා දිගින් දිගට මෙයා සත්ව ඝාතනය කරනවා. ඒ සත්ව ඝාතනය කරාගෙන ඇවිල්ලා අවසා ඊළඟට එන්නේ මනුෂ්‍ය ඝාතනයකට. ඇයි? ප්‍රාථමික අවස්ථාවේ ඉඳලා ගැඹුරු අවස්ථාවක දක්වා මේ ප්‍රාණඝාතය මේක सिद्ध කරනවා. ඊළඟට මේ මනුෂ්‍ය ලෝකේ එක එක ආකාරයේ මිනිස්සු ඉන්නවා. දැන් අම්මා තාත්තා මැරුවොත් පංචානන්තරීය පාප කර්මයකට ඇතුල් කරලා තියෙනවා. රහතුන් වහන්සේ මැරුවොත් නේද? ඊළඟට ඒ වගේ පංචානන්තරීය පාප කර්මයන්ට බුදුරජාණන් වහන්සේ මේක ඇතුල් කරලා තියෙනවා. ඒතර ඇයි එච්චර මිනිස්යාගේ ජීවිතය වටිනවයි කියලා කිව්වේ? ඒවා නුවණින් ගැඹුරින් තේරුම් ගන්නට ඕනි. නිකන් හරි අම්මා කෙනෙක් පීයේ තමන්ගේ අතින් ඝාතනයකට ලක් වුණොත් එයා කල්පයක් නිරේ අපා දුක් විඳින්න ඕනි. එහෙනම් මේ චෛතසිකයේ සකස් වුණා ක්‍රියාව සිද්ධ කළා ඒකට අනුරූපව සකස් වෙච්ච ඵලය අවීචිමා නරකාදී කල්පයක්. එහෙනම් ආවුෂ තීරණය කරනවද නැද්ද? එක චිත්තක්ෂණය ඒ එක චිත්තක්ෂණයකදී කල්පයක් ආයුෂ සකස් කරනවා කියලා පෙන්වන්නේ ඔය. ඒතර බලන්න මේ හිත කොච්චර අශීලාචාර අයික්මුණු Tamanට මෙල්ල නොවන සිතක් මේ හැමෝටම තියෙන්නේ. ඒ සිතෙන් තමයි මේ අකුසල් ඔක්කොම කරන්නේ. එහෙමනම් බලන්න දැන් මේකේ තියෙන දුක් විපාක ඒක වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රාණඝාතය වැඩි වෙන්න වැඩි වෙන්න පරිසරය වෙනස් වෙනවා. මම ඔයාලට කියන්නම් අපි මේක ඉස්සෙල්ලා මේ රටේ කතා ප්‍රවෘත්තියක් අහලා තිබුණා මේ මුහුද ගොඩ ගැලුවයි කියලා. ඒකට විහාර මාදේවි මුහුදට බෙලි දුන්නයි කියලා අපි කතාවක් ඇහුවා. මේක මේ රටේ මිනිස්සුන්ට සුනාමියක ගැන ලෝකයේ ඉස්සෙල්ලාම ඇහුවේ නම් අපි. අපි මේවා විශ්වාස කරාද? අපි මේවා විශ්වාස කරේ නැහැ. හොඳයි ඒ දේ සිද්ධ වුණේ කොහොමද කියන එක ඇහුවොත් කවුරක්වත් වැඩි ඒ ගැන දන්නේ නැහැ. ඒ කාලේ හිටපු රජ කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් තෙල් කටාරමකට දැම්මා. එහෙනම් ආර්ය ශ්‍රාවකයෙක්ව ඝාතනයකට ලක් කරා කියලා කියන්නේ විශ්වය උහුලන්නේ නැහැ කියන එක එදා පෙන්වුවා. එහෙනම් ප්‍රතිචාර දක්වනවද නැද්ද පරිසරය? හාත්පසින්ම ප්‍රතිචාර දක්වනවා මෙන්න මේ මානසික මේ වියවුල මානසික පීඩනේ මුළු පරිසරයටම පින්වත්නි බලපානවා. ආහාර පද්ධතියට පැහැදිලිවම ඍජු බලපෑමක් එල්ල කරනවා. ගහෙන් කොලෙන් ලැබෙන අපිට නියම පෝෂ්‍ය පදාර්ථ ටික ලැබෙන්නේ නෑ. මේක සුද්දට අහු වෙන්නේ නෑ. මේක සුද්දගේ පරීක්ෂණ නලයේ භාජනය කරන්න පුළුවන් කමක් නෑ. සුද්දගේ විද්‍යාවට මේක අහු වෙන්නේ නෑ. මේක අහු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණට. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉස්සරහා සුද්දගේ තාක්ෂණය අද දන ගහලා තියෙන්නේ. හැබැයි සුද්දෝ පිළිගන්නවා. බහුතරයක් අපි නම් පිළිගන්නවා ගොඩාක් අඩුයි. ඇයි නූතන විද්‍යාව ගැන කතා කළාට පින්වත්නි කවදාකවත් ලෝකයේ ප්‍රජාතාන්ත්‍රිය දියුණු වෙන්නේ නැහැ. තාක්ෂණය විද්‍යාව කොච්චර ඉහළ ගියත් අද මිනිස්සු කායික අසහනතාවයක ඉන්නවා. මානසික රෝග එන්න එන්න වැඩි. දැන් බලන්න ඉස්සර අපේ ගම්වල ඔය පිළිකා කියන එක අපි හුවේ කලාතුරකින්. අදි රුධිර පීඩනයක් තියෙනවා කියලා අපි හුවේ කලාතුරකින්. අපි කෙනෙකුට දියවැඩියාව වගේ දේවල් තියනවා කියලා ඇහුවේ ඉතාමත් කලාතුරකින් අද උපදින දරුවටත් ඒවා දායාද වෙලා. එහෙනම් ලෝකේ සෞඛ්‍ය සංවිධානය කියනවා කායික මානසික සමාජීය ආර්ථික අතින් සංවර්ධනය වුණොත් ඒක ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා දේශනා කළ ඒ කට්ටිය කියනවා අපිට. ඉතින් මේ තාක්ෂණය ඔක්කොම දිනුනොත් ඉතින් කායික රෝග වැඩි වෙනවා. මානසික රෝග වැඩි වෙනවා. ඒ හැම එකටම බලපාලා තියෙන පින්වත්නි හිත. එහෙනම් හිත දුෂ්ට නම් කායික රෝගات වැඩි, මානසික රෝගات වැඩි කවදාකවත් ඒක දෙනින් එහාට යන්න පුළුවන් කමක් නෑ මොන තාක්ෂණයේ දිනු වුණත් මිනිස්යාට කායික මානසික සැනසෙල්ලක් නැත්නම් ඒ දිනු වීමෙන් ඇති වැඩක් වෙන්නේ නෑ. එහෙනම් ඔයත් බලන්න මේ පළවෙනි දහම් කාරණාව අද ලෝකේ ගිලගෙන නැද්ද? ගිලගෙන එහෙමනම් මෙන්න මේකෙන් විරමණය වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අවවාද කරන්නේ දෙවෙනි එක අදත්තා දාණය අන්සතු දේවල් පැහැර ගන්න එපා හොරකම් කරන්න එපා එහෙනම් දැන් තමන්ගේ දෙයක් කවුරු හරි ගන්නවා නම් තමන් කැමති නෑ වගේ සියලු සත්වයාම මේකට කවුරක්වත් කැමති නෑ එහෙනම් අද හොරකම කියන එක හැම තැනම සිද්ධ වෙන දෙයක් ඒක ආය අතන මෙතන කියලා කියන්න පුළුවන් එකක් මේ හැම තැනම සිද්ධ වෙනවා මේ හොරකම. එහෙනම් හොරකම් පිරිනවයි කියන්නේ මිනිස්යාගේ මානසික తত্ত্বය පිරිහීමකට ලක් වෙලා ඒ පිරිහීම කායික මානසික දෙකට බලපානවා දරුවන්ට බලපානවා ආර්ථිකයට රටේ ආර්ථිකයට ඒක පුජ්‍යල ආදායමට රටේ සංවර්ධනයට පවුලේ සංවර්ධනයට ලෝක සංවර්ධනයට හැම තැනකම මේවා බලපානවා මේ බලන්න මේ ධර්මයේ කොච්චර විද්‍යානුකූලද කියලා එහෙමනම් අද ලෝකයේ හොරකම වැඩි නිසා කායික මානසික ව්‍යාකූලත්වය ලෙඩ රෝග අද වැඩි වෙලා තිබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමේසු මිච්ඡාචාරා. වැරදි කාම සේවනයේ යන්න එපා. පර ස්ත්‍රී සේවනය, පර පුරුෂ සේවනය. දැන් මේක ඉක්මවා ගිහිල්ලා දැන් මීට අවුරුදු 2554කට ඉස්සෙල්ලා මේක කිව්වේ. ඇයි මේක කිව්වේ? මේකේ ආස්වාදයක් තියෙනවා පුංචි ආස්වාදයක් තියෙනවා ඒක නිසා සත්‍යය මේකට ඇලිලා හැබැයි දේශනා කළ තවත් පැත්තක් ස්වාමි දියණියකින් ස්වාමියාගෙන් සතුට වෙන්න ඒක කාම සම්මාචාර ඒක වරදක් නැහැ කියලා කොහෙට ගිහත්තන්ට අවශ්‍යයි කියලා කියලා දුන්නා ඒක සભ્યත්වයේ අනුව පෙන්නලා දුන්නා අම්මට කියලා තාත්තට කියලා ඥාතීන්ට එන්න කියලා රජේ ලියාපදිංචි කරලා කතාද බඳන්නේ ඒ මදිවට තව සාක්ෂිකාරයෝ දෙන්නකුත් උතන්ට දාලා තියෙනවා. ඒක කාම සම්මාචාර. කාම මිත්‍යාචාර කියන්නේ ඒකෙන් පිටට ගමන් කරන පුජ්‍යලයා. දැන් මේ ඊයේ පෙරේදා ලෝකේ AIDS කියලා දිනයක් සැමරුවා. පින්වත්නි අපේ රටේ ඇත්තොත් ඕක සැමරුවා. මන් දන්නේ අපේ රටේ ඇත්තෝ ඇයි ඕක සැමරුවේ කියලා. ඒ කියන්නේ සොද්දා කියන ඕන එකක් අපි සමරනවා. බලන්න AIDS කියන රෝගය ආවේ මොකක් නිසාද? වැරදි කායක් ක්‍රියාවක් නිසා. ඒක රාග දේශ මොහ එක වෙච්ච විපර්යාසයක්. ඒක නිසා පුංචි ආස්වාදයක් නිසා අද ආදීනවේ ලෝකෙටම පැතිරලා නැද්ද? පැතිරලා. හෙට උපදින දරුවට ඒක දායාද වෙලා නැද්ද? සමාජ රෝග දායාද වෙලා තියෙනවා. මේක කර්මෙද? නෑ දැන් මේ සමහරු කියන්නේ ස්වාමීන් වහන්සේ කර්මේ තමයි මොනවක් කරන්නද? මේ කර්මෙ නෙමෙයි. මේ වැරදි ක්‍රියාපටිපාටිය. දැන් ලෝකේ කාම මිත්‍යාචාරයේ ඉහළ ගියා. රෝග වර්ධනය වුණා. දැන් සුද්ධ බෙහෙත් හොයනවා. බෙහෙත් හෙව්පු පළියෙම බෙහෙත් ටික දුන්න පළියෙම මේ රෝගේ සුව වෙනවාද? නෑ. එහෙනම් කරන්න ඕනේ පින්වත්නි ක්‍රියාව නතර කරන එකයි. වෙන අන් කිසිවක් නොවේ. එහෙනම් මානසික දැන් පැහැදිලිවම පේනවා මේ වැරදි ක්‍රියාව නිසා මුළු ලෝකෙම අසහනයට ගිනි ගන්නවා අසහනයටපත් වෙලා මුළු ලෝකෙම විනාශයේ මනුෂ්‍යත්වයට කොච්චර දැඩි බලපෑමක් ඍජු බලපෑමක් එල්ල වෙලා තියෙනවද කියලා අපිට දැන් හොඳට වැටහෙනවා. එහෙනම් එදා එපා කිව්වා අද කරනවා ඒකේ ඵල විපාක අපි හැමෝටම භුක්ති විඳින්න වෙලා තියෙනවා. ඊළඟ ශික්ෂාපදයේ මුසාව. ඒ මුසාව ඇතුලේ සම්පප්පලාප, පරුසාවාච ආදී වශයෙන් මුසාවාදා, පිසුනා වාචා, පරුසාවාචා, සම්පප්පලාපා කියලා කියලා දෙනවා කොටස් කඩලා. එතකොට මෙන්න මේ බොරුව කීමත් මිනිස්යාගේ මානසික මට්ටම පිරිහීමේ විනාශ වෙනවා. එතකොට මේ මේකත් කරන්න එපා කියලා කිව්වා. ඊළඟ අවිජ්ජා දැඩි ලෝභය. ඒ ලෝභය කියන්නේ එකක් විෂම ලෝභය කියන්නේ තව එකක්. දැඩි ලෝභය කියන්නේ මගේ ගාව තියෙනවා. විෂම ලෝභය කියන්නේ ඔයත් ගාව තියෙන දෙයක් මට ලබා ගන්න ඕනේ. මිනිස්යාගේ අසීමිත තෘෂ්ණාව නිසා අසීමිත තෘෂ්ණාව නිසා සීමිත සම්පත් වැඩි පරිභෝජනයක් කරන්න ගිහිල්ලා ඒවා ලබා ගන්නයි දැන් මේ යුද්ධ කරන්න හදන්නේ. එහෙනම් මිනිස්යාගේ මේ ලෝභ චෛතසිකයන් නිසා මේ දැඩි ලෝභය නිසා මෙතනින් හටගන්න දේ හරි විනාශකාරී දෙයක්. මේක මානසිකවත් කායිකවත් ලොකු වියවුලකටපත් වෙන දෙයක්. ඊළඟට දේශනා කරනවා ව්‍යාපාදේ, වෛරය, තරහ යාම මේවා තියනවද නැද්ද? මේවා හොඳට අපි හැමෝටම අරුටු පිටින් තියෙන්නේ. ඇයි අනවරාග සංසාර ගමනක අපි හැමෝම ගේන දේවල් මේ. මේ ඔය කියන විදිහට එකපාර නතර කරන්න පුළුවන් ඒවා නෙමෙයි. බලන්න පින්වත්නි අපි කාට හරි බයින් අපිට උගන්වන්න ඕනිද? කිසිම කෙනෙකුට ඒවා උගන්වන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ උගන්වන්න අවශ්‍යතාවයක් නැති નિરાයාසයෙන් අපිට මේවා අපේ සිත තුලින් බුරබුරා බුරබුරා උඩට නැගිනවා. අපි ඒවා මානසිකවත්, කායිකවත්, වචනයෙන්ුත් මේකට පිට කරනවා ප්‍රතිචාර දක්වනවා. ඒ ප්‍රතිචාර දැක්වීමෙන් Tamanට අත්වෙන ඉරණම ඉතාමත් භයානකයි. ඒ භයානක ප්‍රතිඵලේ කැමැති වුණත් අකමැති වුණත් Taman භුක්ති විඳින්නම ඕනේ. එහෙනම් මේ කර්ම කවුරක්වත් කරපු කර්ම නෙමෙයි. තම තමන්ම රැස් කරගන්න කර්ම තම තමන්ම ගෙවන්න ඕනේ. ඒක ආයාචනා කරලවත් දෙවියන් වහන්සේට කියලාවත් කේන්දරේ බලලවත් පළතුරු වට්ටිය පූජා කරලවත් එහෙම පව් සමා කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් තමන්ම ඒකට වන්දි ගෙවන්න ඕනේ. ඒක නිසා අද සමාජයේ දිහා බලනකොට වෛරය කියන එක ඉහළ තැනකට මඩ ගෙනල්ලා අධ්‍යාපන ශාස්ත්‍රයේ, රැකියා ශාස්ත්‍රයේ, රාජ්‍ය පරිපාලනය, පුජ්‍යල පරිපාලනය මුළු ලෝකෙම නැද්ද කියලා බලන්න. අද වෛරයෙන් නෙවෙයිද රටවල් රටවල් අතර යුද්ධ කරන්නේ? ඇමති ඇමතිවරුන් අතර යුද්ධ කරන්නේ වෛරයෙන් නෙවෙයිද? മന്ത്രി മന്ത്രിවරු අතර යුද්ධ කරන්නේ වෛරයෙන් නෙවෙයිද? සමාජයේ සමාජයේ මිනිස්සු කොට්ටාස දේශපාලන පක්ෂවලට බෙදිලා වෛරයෙන් නෙවෙයිද ගහගන්නේ? ගෙදර අම්මා තාත්තා ගහගන්නේ වෛරයෙන් නෙවෙයිද? දරුවෝ දෙමව්පියෝ අතර ගැටෙන තියෙන වෛරයෙන් නෙවෙයිද? හැමතැනම වෛරයේ මුසු වෙච්ච ජීවිත ගත කරන්නේ මිනිස්සු. ඒ වෛරී ප්‍රතිපදාව නිසා මිනිස්යාගේ කායිකවත් මානසිකවත් සෞඛ්‍ය කායික සෞඛ්‍යයත් මානසික සෞඛ්‍යයත් පිරිහෙනවා මුළු ලෝකෙම විනාශ වෙනවා මෙන්න මේක එදා 2554කට ඉස්සෙල්ලා දැක්කා. ඒ දැකපු දේ තමයි අපිට එපා කියලා මේක කරන්න එපා කියලා කිව්වේ. ඊළඟ මිත්‍යා දෘෂ්ටිය මේ එක එක ආගම්වලට මිනිස්සුව ගමන් කරනවා. ඒක මිත්‍යා දෘෂ්ටිය. බුදුහාමුදුරුවෝ පහළ වෙන කාලේ මිත්‍යා දෘෂ්ටික ආගම් 64ක් තිබුණා. ඒ ආගම් සියලුම දේවල් ඇවිල්ලා මිත්‍යා දෘෂ්ටිය නිසා බුදුරජාන් වහන්සේට 63 වෙනි මිත්‍යා දෘෂ්ටිය ලෝකේ පතුරවන්න උවමනාවක් තිබුණේ නැහැ. උන්වහන්සේ සම්මා දිට්ඨිය ලෝකෙට දේශනා කළේ. එහෙනම් සම්මා දිට්ඨිය උපද්දවන එකක් තමයි කුසලේ සහ අකුසලේ තේරුම් ගැනීම. එහෙනම් අකුසලයේ ගැන අපි කතා කරා. එහෙනම් කුසල් කියලා කියන්නේ ඕකේ විරුද්ධ පාර්ශවය ප්‍රාණඝාතයෙන්, අදත්තාදානයෙන්, කාමමිත්‍යාචාරයෙන්, මුසාවෙන්, පිසුනාවෙන්, පරුසාවෙන්, සම්පප්පලාවෙන්, අවිද්‍යා ව්‍යාපාද, ඊළඟ මිත්‍යා දෘෂ්ටියෙන් විරමණය, සම්මා දිට්ඨියට පැමිණීමෙන් අපේ කුසල් වර්ධනය වෙනවා. ඒ කුසල් වර්ධනයත් එක්කම ඊළඟට සිද්ධ වෙන ගැඹුරුම අවස්ථාව තමයි සිතේ සංහිඳියාව. කුසල් වැඩෙන්න වැඩෙන්න සිතේ සංහිඳියාව තියෙනවා. සිත සංසිඳෙනවා. දැන් අපි කියනවා ඔකට සමාධිය කියලා. සමාධිමත් අවස්ථාවක් කියලා අපි කියනවා. එතකොට මේ සමාධිමත් අවස්ථාව එන්න අර අකුසල් කියන කොටස පංච නීවරණයන්ට ආහාරයක් බවට පත් වෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාදය, තීන මිද්ධය, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡාව කියන යන්ට ආහාරය තමයි අර දස අකුසල කර්මපත. එතකොට දස අකුසල කර්මපතයන්ගෙන් වර්ධනය වෙන්නේ මෙන්න මේ නීවරණ ධර්ම. එතකොට නීවරණ කියන්නේ නිවන ආවරණය කරලා දාන. එතකොට ඇත්ත ඇති හැටියෙන් දකින්න බෑ නුවණ මොට කරනවා. එතකොට නුවණ මොට කරපුවාම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න බැරි වෙනවා. එන්න ඒක බුදුරජාන් වහන්සේ දා බුදු නුවණිදි දැක්කා. දැකලා කියනවා කුසල් උපද්දවන්න. එහෙනම් කුසලයේ කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ. එහෙනම් දැන් විරුද්ධ පාර්ශවයක් චිත්තසංතානයේ දියුණු කරන්නට ඕනේ. දැන් භාවනාව, දැන් මෙඩිටේෂන් කියලා අපේ වචනයක් පාවිච්චි කරනවා. ඒක පින්වත්නි වැරදි. දැන් අපේ සමාජයේ මේ වචනේ පාවිච්චි කරනවා මේ ඉංග්‍රීසි වචනේ. මේ ඉංග්‍රීසි වචනේ තේරුම තමයි දෙවියන් වහන්සේව සිහි කරනවා කියන වචනේ අර්ථයක් වෙන්නේ. දැන් අපිට කියනවනේ රෙවරන් කියලා වචනයකුත් ඒක අපිට අදාළ වචනයක් නෙමෙයි. අපේ අත්ව දන්නේ නැහැ. ඔහේ පාවිච්චි කරනවා. ඒතර භාවනාව කියලා කියන්නේ පුරුදු කරනවා කියන එක. දැන් පුරුදු කරන්නේ මොනවද? නොදන්නා දෙයක්. නැති දෙයක් පුරුදු කරනවා. ඒ පුරුදු කරන්නේ නැති දේ කියලා මෙතන කියන්නේ හොඳ දෙයක් තමයි අපි පුරුදු කරන්නේ. එහෙනම් හොඳ දේ පුරුදු කරන්න නම් මනස සංවර්ධනය කරගන්න ඕනේ. මනස සංවර්ධනය වෙන්න ඕනේ. සංරක්ෂණය කරගන්න ඕනේ. එන්නේ වැඩපිළිවෙල තමයි අර දස කුසල කර්මයන් දස කුසල කර්මපත කියන එක තමන්ගේ සිත තුළ හොඳට පුරුදු කරන්නට ඕනේ. ඒක සතර ඉරියව්වෙම පුළුවන්. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ කුසල කර්මයන් දිනු කරනකොට අලෝභ අධ්‍යේශ අමෝහ කියන කුසල පාර්ශවයන් දිනු ඒ කුසල පාර්ශවයන් දිනු වෙනකොට නීවරණ ධර්ම යටපත් වෙන්න පටන් ගන්නවා. නීවරණ ධර්ම යටපත් වෙනවා. ඒ කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්දේ උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡාව කියන මෙන්න මේ නිවන ආවරණය කරන ධර්ම යම් පමනකට තුනී කරලා දාගන්න පුළුවන්. මේක තුනී කරලා දාගන්න පුළුවන්. හැබැයි භාවනාව කියලා කියන්නේ පුරුදු කරනකොට අර හරියට නිකන් වතුර යටට බෝලයක් ගිහලා හිර කරගෙන ඉන්නවා වගේ. හැබැයි අතහැරිය ඇති මොකද වෙන්නේ? උඩට එනවා එකපාරම. ඒ වගේ භාවනාවේ මිදිච්ච හැටියම නීවරණ ධර්ම උඩට එන්න පටන් ගන්නවා. නමුත් අපි ඒක පුරුදු කරන්න ඕනේ නිතර නිතර පුරුදු කරන්න ඕනි යානාවක් වගේ පුරුදු කරන්න ඕනි නිතර නිතර පුරුදු කරන්න ඕනි හොඳට තමන්ගේ වසඟේ පවත්වා ගන්න පුළුවන් විදිහටම භාවනාව පුරුදු කරගන්න ඕනි එහෙනම් ඉස්සල්ලාම කරන්නේ අපි සමතේ දියුණු කරන එක ඒ සමතේ දියුණු කරන්න බුද්ධානුස්මති භාවනාව ධර්මානුස්සතිය සංඝානුස්සතිය සීලානුස්සතිය ඡාගානුස්සතිය දේවතානුස්සතිය ආදී වශයෙන් ඔය අනුස්සති භාවනාව වඩන්න පුළුවන්. එහෙම නැත්නම් මෛත්‍රී භාවනාව වඩන්න පුළුවන්. එහෙම නැත්නම් සතර සතිපට්ඨාන ධර්මය වඩන්නට පුළුවන්කම ලැබෙනවා. එතකොට අපි දැන් ගැඹුරු තැනකට දැන් මේ ඇවිල්ලා එනවා. දැන් මේ ගැඹුරු තැනට එනකොට මෙයාගේ හිත සංසිඳිලා තියෙන්නේ. සිත ඒකා එක අරමුණක පවත්වන්න පුළුවන් තැනකට ගෙනල්ලා තියෙනවා. ප්‍රායෝගිකවම එක තැනකට ගේන්න පුළුවන්. ඒකට කියනවා අපි සමත භාවනා කියලා කියනවා. දැන් ඔන්න සිත සමතේකට පත් කරලා තියෙනවා. ඒකට හේතුව අර දස කුසල කර්මයන්ගේ තියෙන්නේ සීලය පිළිටලා තියෙනවා. සීලය තුල පිළිටලා තියෙනවා. ඒ වගේම ඉන්ද්‍රිය සංවරයත් ඕකේ ඇතුලේ තියෙනවා. ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ එයා ඇස කන නාසය සංවර කරගන්නවා. ඒ සංවර කර ගැනීම තුලින් ආශ්‍රව ධර්ම, ඒ කියන්නේ අපායට යන මාර්ගය වහලා දානවා. හැබැයි ඒකෙන් කුසල ධර්මයක් ඉපදෙන නිසා නැවත භවයකට යනවා හොඳ භවයකට. මනුෂ්‍ය, දේව, එහෙම නැත්නම් මනුෂ්‍ය රූප ලෝක, අරූප ලෝක වලට ගමන් කරන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි ඒවත් පිරිහිලා ඉවර වුණාට පස්සේ ඊළඟ ආපව කඩාගෙන වැටෙනවා සතර අපායට. මේක චක්‍රයක් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඕකත් එපා කියලා කියනවා. දැන් ඔහේ නතර වෙන්න එපා කියනවා. ඒකට හේතුව නැවත දුකටම තමයි අපි හැමෝම පත් වෙන්නේ. ඒක නිසා සමත භාවනාව අද ලෝකයේ භාවනාව වුණ තරම් දේශනා කරලා තියෙනවා. නොයෙකුත් ශාස්ත්‍රවරු කියනවා. ගිහියත්ොත් කියනවා. හැබැයි ඒ හැම එකක්ම සමත භාවනාවක් වුණාට ඒක විපස්සනාවට දියුණු කරලා නැහැ. දැන් සමහර අයත් කියනවා හැම ආගමක්ම එකයිලු. ඒක කොහෙන් ආපු එකක්ද කියලා මම නම් දන්නේ නැහැ. එතකොට හැම ආගමක්ම එකයි නම් විදර්ශනාව තියෙන්න ඕනි අනිත් ආගම් වල. ඒ ආගම් වල මුලින් කියන එක අගට සඳහන් වෙන්නේ අග කියන එක මුලට ගැලපෙන්නේ මුල ආගමද සම්පූර්ණ නැහැ. එහෙමනම් මුල ආද අගමද සම්පූර්ණ වෙන්නේ නැති ධහමක් කවදාකවත් එකක් වෙන්න පුළුවන් කමක් නැහැ. බුදුදහමේ සාරවත්ම ගර්භය මේකේ තියෙන සාරවත්ම කොටස තමයි විදර්ශනා නුවණ. එන්නේ විදර්ශනා නුවණට අපි සිත හදන්නට ඕන. විදර්ශනාව කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකින නුවණ. එතකොට මේ ත්‍රිලක්ෂණය දකින නුවණ නම් සම්මා සමාධියක් කරා අපි ඇති කරගන්න ඕනේ. මේ සම්මා සමාධිය ඇති කරගන්න මූලිකම ක්‍රියාදාමය තමයි බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාවත් විශ්වාසයත් අවිච්ඡ ප්‍රසාදයත් අරියකාන්ත වූ පංචශීල ප්‍රතිපදාවත් ඒ තුල පිහිටපු කෙනාට කියනවා සෝතාපට්ටි අංග ඒක තව තව වර්ධනය වෙනකොට සද්ධානුසාරී ධම්මානුසාරී කියන අංගයන්ටපත් වෙනවා. ඒ සද්ධානුසාරී ධම්මානුසාරී අංගයන් දියුණු කරන කෙනා තව තවත් හිත දියුණු කරලා අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය එහෙම නැත්නම් වැටහෙන නුවණ ලබන්නට සිත සකස් කරනවා. ඒ පුජ්‍යලයා මෙන්න මේ විදර්ශනාවෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම විමසනවා මොනවද? රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංඛාර අනිත්‍යයි, විඥානය අනිත්‍යයි. එහෙනම් මේ පංච උපාදානස්කන්ධයම අපි ලෝකී කියලා ගොඩනගාගත්ත මෙන්න මේ කොටස් තුන විදසුන් නුවණෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයෙන් අපි ඒ සසර ගමන සකස් කරන එහෙම නැත්නම් මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය හේතුඵල ධම මෙයා එක තැනකදී බිඳලා දානවා මෙයා දකිනවා රූපේ නිට්ටියක් නෑ රූපේ සුඛයක් නෑ සූපේ රූපේ ආත්මයක් නෑ කියලා එයා දකිනවා ඒ ආදී වශයෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයේම නිට්ටයයි සුඛයි ආත්මයක් නෑ කියලා එයා දකිනවා ඒක දකින්නේ ගැඹුරු ප්‍රඥාවකින් එතකොට මේ ගැඹුරු ප්‍රඥාව උදා කරගන්න ඕනේ නිකන්නම් ලැබෙන එකක් නෙමෙයි. එක කිකිලියෙක් ඉන්නවා බිත්තර 7-8ක් දාලා මේ කිකිලි මොකද කරන්නේ? අර බිත්තර වටේ කැරකෙනවා. දැන් මේ සත්තු නියසිලෙන් පලාගෙන එයි. ඒ වගේම හොටෙන් පලාගෙන එයි. එහෙම බැලුවාම කවදාකවත් පැට්ටු එළියට එන්නේ නැහැ කියලා කියනවා. ඒකට හේතුව සතා බිහි වෙන ක්‍රමේ එතන නැහැ. ඊළඟට කියන තව කිකිලියක් ඉන්නවා මෙයා හොඳට බිත්තර ටික රකින්නවා මෙයා හිතුවත් නැතත් අනිවාර්යයෙන්ම මෙයා මෙයාගේ පැට්ටු මේ බිත්තර බිඳගෙන එනවා. අන්න ඒ වගේ කියනවා මහණෙනි ප්‍රාර්ථනා කර කර ඉඳලා හරියන්නේ කළ යුතු කාර්යය කළ යුතු කෘත්‍ය මේ මොහොතේ කරන්න. එතකොට ඔබට මේ ලෝකෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අන්න ඒ වගේ ඒ විදසුන් නුවණ අපි ගාව තියෙන්නට ඕනි. මනුෂ්‍ය ධර්මයේ ඉහළ තැනකටම අපි දිනු කරලා තියෙන්නට ඕනේ. ඉතින් අපි සෑම දිනාටම මේ ධර්ම දේශනාව උතුම් නිවන පිණසම හේතු වේවා කියලා සාදු කියලා අදිෂ්ඨානයක් සිදු කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ත්වං සදා ඉම ධර්මානුශාසනාව පැවැත්වුවේ පූජ්‍යපාද දියතලාවේ පියදස්සී ස්වාමීන් වහන්සේ